ගුවන් විදුලි රංග මණ්ඩලය. කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යය. රංගපෑන් රංගවීර සිංහ, ලාල් සරත් කුමාර, හසිත් විද්දසිංහ, බුද්ධික රොෂාන්, වත්සලා ශ්‍රීපාලි. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. විසංයෝජන නිසාන් නිසාන් ආ ඇයි තාරා ඇයි මේ බලන්න මේ ලස්සනයිද මොකද්ද? මොකද්දනේ? මොකද්ද කියලා අහන්නේ? ඇයි පේන්නේ ඔයාට? මොකද්ද කියන්නකෝ මට පෙන්වන්නේ. අනේ. එහෙනම් මං හිතපු එක හරි. නිශාන්ත පේන්නේවත් නැහැ. ඇත්තටම ඇත්තටම දැන් නම් ලස්සනට පේන්නේ නෑ තමයි. මේ මේ රෝස මල් පෝච්චිය. මේ මේ රතු රෝස මල් ලස්සන නැද්ද? ලස්සනයි. ඔය ඉතින් ඔයා ඒක කිව්වෙත් ඕනාට පාට. <laughs> හරි කතන්දරයන්නේ ඔයා කියන්නේ. ඈ ඔයාට මං යමක් ලස්සනයි කිව්වත් වැරදි, කැතයි කිව්වත් වැරදි. මටත් මට දැන් ඒකේ හැටි ලස්සනක් පේන්නේ නෑ නිශාන්. ඔව්. පේන්නේ? එහෙනම් මොකටද ඔක සල්ලි දීලා අරගත්තේ? එතනදී නම් මට ඕක හරි ලස්සනට පේනවා. එතනදී කිව්වේ? මල් ප්‍රදර්ශනයේදී. එතන උන්න මිනිස්සයා ආල වට්ටම් දදා කිව්ව කතාවෙ හින්දාද දන්නේ නැහැ. ආ එන්න මඩ මෙන්න. අයි බලන්න. හොඳට ලං වෙලා බලන්න මැඩම්. හැබැයි අතින් අල්ලන්නේ නැතුව. Please madam. හරි ලස්සනයි මේ රෙඩ් රෝසස් නම්. මේ જાතියේ රෝස මම මම කොහේවත් දැකලා නැහැ. මේක නෑ මැඩම් කොහේවත්. හග්ගල ගාඩන් එකේදීවත් දැකලා තියෙනවද මැඩම්? නෑනේ. ගන්න මැඩම් ගන්න. මේ අන්තිම පොට් එක. හරි හරි. දැන් කීයක් වෙනවද මේක? වැඩි ගණන් නෑ මැඩම්. ගන්න. මැඩම් අරගන්නකෝ. හරි. ඉතින් ගාන කියලා ඉන්නකෝ. 25 25 කිව්වේ 2500යි මඩම් දෙයනි රුපියල් 2500 ඒත් ඉතින් මල්වල ලස්සන දැක්කම දාලා යන්න හිතෙන්නේ නැහැ මේ හරි මට දෙන්නකෝ එක හරි මඩම් හරි හරි මඩම් මෙන්න ගුඩ්නස් තාරා. ඔයා 2500ක් දුන්නද ඔය ඇඳිත්තම් පොට් එකට? ඔව්. ඒ? ආ නෑ නෑ නෑ නෑ නිකන් නිකන්. නිකන් නෙමෙයි. ඇත්තට ඇත්තට ලස්සන නෑ නේද ඒක එච්චර? නෑ නෑ ලස්සනයි ලස්සනයි මේ මේ මේ ඕකට ඉතින් දැන් හිත නරක කරගන්න එපා මේ රණ්ඩුවක් ඇද ගන්න හදන්නත් එපා <laughs> නෑ නිශාන් මං ඔයත් එක්ක රණ්ඩු වෙන්න හදනව නෙවෙයි ඔව් එහෙනම් එහෙනම් ඇයි අඬන්නේ ඔය ඇස්වල කඳුළුනේ නෑ නෑ ඒක නෙවෙයි මේ මට මට දුක හිතුණා. මොකටද? මොකටද දුක? නිශාන් මටත් ඔය මල් පෝච්චිය එතනදී හරිය ලස්සනට පේනවා. අනිත් ඔක්කොම මල් වලට වැඩිය ලස්සනයි කියලා පෙනුනේ ඔය රතු රෝස මල් ටික. ආ ඉතින් ඒතේ එතනදී දැන් මෙතන තියපු ගම ඒකේ ලස්සන නැතුව ගිහින්. ඒකට මොනවත් වෙලා. අනේ මන්ද නිශාන් මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මට තේරෙන්නේ නෑ සජිත් තාරට මොනවා වෙලාද කියලා. කිසිම තේරුමක් නැති දේවල් වලට එයා කැළඹෙනවා. අවුල් වෙනවා. මේ උඹලා කසාද බඳලා තාම මාස 6ක්වත් උනේ නෑ නේද? මාස 8යි. හ්ම්. ඉතින් හැමදාමත් උහුම දෙයක්. මේ මං කියන්නේ මැරි කරන්න කලින් ආ ඉස්සර එහෙම ප්‍රශ්නයක් මතුනේ නෑ අපේ අතරේ. හරි මන්දසජි. මට තේරෙන්නේ මට හිතා ගන්නවත් බෑ. අලුත් අවුරුද්දට කියලා කප්පරක් දේවල් ගෙදරට ගෙනාවා. මේ පන්න දාගෙන බිම පොලිෂ් කරනවා, මකුළු දැල් කඩනවා. <laughs> ඒ වුණාට ඉතින් අවුරුද්ද දවසේදීවත් සතුටෙන් hina හමුණෙන් ඉඳීද කියලා සැකයි. <laughs> එයානම් අඬ අඬ උන්නත් කාරි නෑ. ඒ තුඹටත් හවුල් වෙන්න වෙනවනේ ඇඬිල්ලට. ඒකනේ ඒකනේ ප්‍රශ්නේ. <sighs> ඒත් ඉතින් බං මදාමත් ඔය විදිහට ආ මේ මේ බුදුරණෝ සජී මේ මේ ළඟදී තව හරි ලස්සන වැඩක් වුණානේ. ඒ මොකද්ද? ඒකත් මේ જાතියම කතන්දරයක්. ඒකද? <laughs> මේ අපේ නංගි ගිය සුමානේ දවසක් ඔෆිස් ඉවරලා යන ගමන් අපේ ගෙදර ආවා. නංගි කිව්වේ මේ මේ කවුද කවිෂද? ඔව් ඔව් ඔව්. කවිෂ නංගි. ආ ඉතින් ඉතින් මේ මේ එයා ගියාට පස්සේ මේ තාරා මල් ළඟට ඇවිත් කියනවා නිශාන් නිශාන් ආ ඒතන මේ ඔයාට මතකද නංගි ඇඳන් ආව ෆ්‍රොක් එක ආ නංගිව නම් හොඳට මතකයි හැබැයි ඉතින් ගෞම නම් මතකම නැහැ අයියනේ අර ලස්සන ඇඳුම අර බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකේ රෙඩ් ආ හරි හරි හරි හරි හරි මතකයි <laughs> ඒ ඉතින් මොකද්ද ඔයා කියන්න හදන්නේ ඒක ඒක හරි ලස්සනයි නිෂාන් ආ ඉතින් මේ ඒකට මම්මක් කරන්නද ඔයාට මුකුත් කරන්නේ කියනව නෙවෙයි යන්නේ ඔව් එහෙනම් ටවුන් එකේ ෂෝරූම් එකක මං දැක්ක ඒ වගේම ලස්සන කවුමක් ඇඳන් උණු ඩමියා. ඩමියා? ඔව් නිශාන්. අනේ ඒක හරි ලස්සනයි. <laughs> ඔයා ඉතින් ආසනම් අරගන්න. චල්ලි උනේද? මේ 2 3 වගේ වේවි නිශානේ එකනම්. <laughs> ඉතින් ගන්න. මෙන්න මෙන්න මෙන්න සල්ලි. Thank you. හරිනේ සනා හරිනේ උඹනේ බෝනික්කිව නරක කරලා තියෙන්නේ ඈ ඉල්ලන ඉල්ලන දේ දීලා තාමත් නෑ ඉතින් මේ තාම බැඳලා කී දවසද? ඒක ඒක නෙමෙයි බං ප්‍රශ්නේ. එහෙනම් මේ ඇඳුම ගෙනල්ලා ඇඳගත්තට පස්සේ මේ තවත් කන්දොස් කිරියාවක්. මේ බලන්නකෝ නිශාන්. මේ මේ පොඩ්ඩක් බලන්නකෝ මෙහි. ඕ මොකද්ද? මේ මං අර කියපු ගවුම? ආ. එච්චර හරි නෑනේ. නෑ ඔය ලස්සනට තියෙන්නේ? නෑ අනේ නෑ. ෂෝකේස් එකේ තියෙනකොට මේක මට හරි ලස්සනට පේනවා. ඒ දැන් බලනකොට කිසිම ලකයක් නෑ. ආ. පුදුම කතාවක් නේ මේ ඒක තාලා. හරි හරි හරි. දැන් තේරෙනවා. ඒ කියන්නේ මොනම දෙයකින්වත් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ කියන එකනේ. හ්ම් හරියට හරි සජිත්. ඒකම තමයි ප්‍රශ්නේ. හ්ම්. මචං මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ මං හිතන්නේ ඕක මේ එක විදිහක මානසික රෝගයක් මචං. මොන උලව්වක්ද කියන්න මට තේරෙන්නේ නැහැ බං. මේ මං කියන්නද වැඩක්? වැඩක් මොකද්ද ඕක විශ්ලේෂණය කරයි નિયમિત අපේ විජේන ඔව් ඉතින් මේ විජේ නම් ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත ගැන දැන් නෙවෙයි බං මිනිහට ඔය මානසික ස්වභාව ගැන තියෙන්නේ මේ විශේෂඥ දැනුමක් මිනිස් මොළය ගැන මිනිහා කරන විග්‍රහ හරි හරි හරි හරි හරි හරි මේ දැන් මේ ජනවාරි පළවෙනිදා උඹ එනවනේ ඩිනර් වලට. ඔව් ඔව් ෂුවර් ෂුවර්. එහෙමනම් මේ එදාට විජේවත් එක්ක වරෙන්කෝ. හ්ම්. විජේව? හ්ම්. හ්ම්. එහෙනම් බෙදා ගන්න සජිත්. ඔය ටොමැටෝ කරි එක මම අලුත්ම විදිහට හැදුවා. හයි හයි. මේක පොලොස් සම්බුලක් නේද? ඔව් මිස්ටර් විජේ. <laughs> මේ එතකොට මේ <laughs> සොසේජස් නේ? ඒ තේරුම් නැත්ද? මේ මේ මේ පොල් සම්බෝලක් තියෙනවනේ බෙදා ගන්න. මේ විජේ වැඩියෙන්ම කැමති ගමේ කැමට කියලා මේ සජිත් කිව්වා මට. නෑ ඉතින් ඔය මේ කොයි එකක් කරෝ? දැන් නම් ඉස්පුරුතාවට එනකම්ම කෑවා. Ah. sorry. මම <laughs> ඉතින් මේසේ නැති කෑමක් නෑනේ ආ අවුරුද්දනේ මේ මං එහෙනම් මිස්ටර් විජේව හම්බ වෙන්න ඈ මේ මේ විවේක ඇති දවසක් වෙලාවක් කියන්නකෝ ප්‍රශ්නේ මට තේරුණා මිස්ටර් නිශාන්. මේ ඕගොල්ලන්ගේ ගෙදර ඇවිත් ටික වෙලාවකින්ම මට හිතුණා පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොහොමද විජේ? මේ කොහොමද ඔයාට එහෙම හිතුනේ? මුලින්ම ඔයා මට කියන්න දැන් ඔය ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්ටීරියර් ඩෙකොරේෂන්ස් එතකොට බඩු භාණ්ඩ අරුමෝසම් බඩුකාරිය ගෙනල්ලා තියෙන්නේ ඈ එතකොට ඒවා ඒ තැන්වල තියලා තියෙන්නේ ඔයාගේ මනාපයට අනුවත එහෙම නැත්නම් තාරාගේ මනාපයට අනුවද කියලා මේ ඌවනම් ඔක්කොම තාරාගේ වැඩ නේද මචං ඈ ඔව් මේ මේ සජිත්වා දන්නවනේ මේ මේ කවදාත් මම ප්‍රයොරිටි එක දෙන්නේ මේ එයාගේ මන අපිට බව හරි ඉතින් මෙහෙම කියන එක සුදුසුද කියලාත් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ කියන්න නිශාන්ගේ ගෙදර තිබුණ හැම දෙයක්ම වටිනවා. ඈ මේ ඇන්ටික්ස් වගේම අති නූතන භාණ්ඩ මෙවලම් එහෙම තිබුණනේ නදසාලේ. හැබැයි එකක් මේ මොකද්ද විජේ? කරුවලලියෙන් අපූර්වට කැටයන් කරපු අර දීපෝ එක නම් හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඒකට තමයි මගේ හිත ඇදිලා ගියේ. <laughs> මාත් ආසයි ඒකට නේ. ඒ එකම සාලේ තිබුණ සෝෆා එකක් හොඳයි. හැබැයි ඒක අති නූතන ඉතාලි භාණ්ඩයක්. පිටිය ගහලා තිබුණේ ජපන් උරුළු. හරියට හරි. හරියට හරි. ඒක මේ 22 වෙනි ශතවර්ෂයේදී වෙළඳ පොළට එන්න තිබුණ එකක් කියලායි මම නම් හිතන්නේ. තව පැත්තකින් තිබුණා පොල් තෙල් පහනක්. ඒක දෙපැත්තෙන් තිබුණා සේසත් දෙකක්. හා අනිත් පැත්තේ පිටියේ ගහලා තිබුණේ සිංහේකුගේ රූපයක් තියෙන ටිකක් බාල බුමුතුරුක්. ඉතින් නිකන් අර කීමට කියනවා වගේ ඉලහරකයි මීහරකයි වගේ තමයි. හරියට හරි. හරියට හරි. මේ හැබැයි ඉතින් ඔයා කියන කම්ම මට ඕක පේනුනේ නෑනේ. ඉතින් මේ මේ උතන තියෙන ප්‍රශ්නේ නොගලපීම. නොගලපීම. වෙනස් නෙවෙයි. හරිනේ. හරි. විජේ හරියට හරි. දකින්න දකින්න ලස්සන ලස්සන දේ ගෙනල්ලා ඒකට ගොඩ ගහලා තියෙන එක තමයි තාරගේ හැමදාමත් පුරුද්ද උනේ. මේ මේ ගැළපීම් ගැන හිතුවේ නෑ යා. ආහා. අර ඔයගේ නංගි ඇඳන් ආවයි කියන ගවුම මොන පාටද? ආ තද කළු පාටයි. මේ රතු පාට කොටු වැටිලා තිබුණා. මේ මේ මේ මට කවීෂානංගිගේ ගවම නම් මතක තිබුණේ ඒත් ඉතින් මේ මේ පස්සේදී තාරා ඒ જાතියෙම්ම කියලා ගත්ත ඇඳුමේ හැඩරුවයි මම ඔය කිව්වේ. <laughs> මේ නංගිගේ හැඩරුව කොයි වගේද? ආ නංගි ටිකක් උසයි, හිඳෑරි පාට මේ හොඳටම පැහැපත්. එහෙනම් ඉතින් ඒකනේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කිව්වේ? පැහැපත් තමක් තියෙන කවීෂගේ ඇඳුම දැකලා තාරට ආසයි තුනා. ලෝභයි තුනා. ඉතින් ඒක අරගෙන ඇඳලා බැලුවමයි හිත කලකිරුනේ. ඔව්. ආ. නිෂාත් මේක පැත්ත නිබං. තාරගේ හැමේ පාට ටිකක් අඳුරුයිනේ. මේ අර මල් ප්‍රදර්ශනෙන් ගත්තු මල් පෝච්චියේ ප්‍රශ්නේ ඒකම තමයි. මේ ඒකම කිව්වේ ඒකම කිව්වේ තාරා මල් ප්‍රදර්ශනෙන් තෝරගත්තේ හොඳම ලස්සනම පෝච්චිය තමයි. හ්ම්. ඒක හරි. ඒත් තාරා ඒක ගෙදර ගෙනත් කිව්වම ඒකට ගැළපෙන ලස්සන පසුබිමක් සකස් වෙලා තිබුණේ නැහැ. ආ මේ ඒ කිව්වේ එහෙමයි. ගිතර තිබුණේ විවිධ ප්‍රමාණවල විවිධ හැඩවල මල් පැල මල් පෝච්චි. <laughs> ඉතින් තැන් තැන් වලින් ගෙනල්ලා ගොඩ ගහපු ඒවා මැද්දෙන් අරමල් පැලේ තිව්වම ඒකට ලස්සනක් වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. පැවිලි. හැබැයි මල් ප්‍රදර්ශනයේදී එහෙම වුණේ නැහැ. එතෙන්දී ඒ රෝස පැලේ අනිත් පැලේක නියමාකාරයෙන් සංයෝජනය කරලායි තිබුණේ. ඔව් මේ ඔය හරි විජේ. ඒකම තමයි කාරණේ. නොගැලපීම තමයි ප්‍රශ්නේ. නිෂාන් <laughs> හුඟක් වෙලාවට අපි හුඟක් දේවල් වල සුන්දරත්වය මරාගන්නේ ඕන්න ඔය සංයෝජනය හරියට නොකරන නිසා නේද? <laughs> සංයෝජන කැත්ලීන් ජයවර්ධන රචනා කළ නාට්‍යයක් රංගපෑන් නිශානි රංගවීරසිංහ විජේ ලාල් සරත් කුමාර මල් වෙලින්දා හසිත් විත්තිසිංහ සජිත් බුද්ධික රොෂාන් තාරා වත්සලා ශ්‍රීපාලි නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩය වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනය.